ධර්ම දේශනාව පවත්වනු ලබන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 නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝ uppattikan vineti kodan visatan sappa visamva osadehi සෝ භික්ඛු ජහාති ඕර පාරං උරගෝ ජින්නමිව තචං පුරාණං කීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කැනඩාවේ ටොරන්ටෝ නගරේ මහා විහාරේ පදනම් කරගෙන පවත්තන භාවනා වැඩපිළිවෙලේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවස. ඉතින් අපි උදේ කතිකා කරගත්ත පරිදි කාලසටහන හැටියට හැම දවසකම ධර්මදේශනාවක් සඳහා අපි කාලයක් වෙන් කරගෙන තිනවා. දැන් අපිට මේ කාලය වෙන විලා තියෙන්නේ ධර්මදේශනාව සඳහායි. ඉතින් මේ ධර්මදේශනාව විශේෂයෙන් සඳහන් කරලා මේ වගේ වැඩමුළුවකදී මොන වගේ ධර්ම කොටාසක් අපි දේශනා සාකච්ඡාව සඳහා ගත්තොත් හොඳයිද කියලා ආපු ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් මට යෝජන වෙලා ඉවිල්ලා තිබුණා මේ ගාතාව උපුටා ගන්නලද උරග සූත්‍රය. ඉතින් මේ උරග සූත්‍රයත් ඒ ගාථා ධර්මයේ සඳහන් වෙන පරිසරයක් ගැන කිති හඳුන්වීමක් කරනවා නම් අපි දන්නවා තථාගත සරුවචන් වහන්සේගේ දේශනා මේ වෙනකොට සංග්‍රහ වෙලා තියෙන ත්‍රිපිටකයේ වශයෙන් ඒ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ තමයි මේ ධර්ම කොටාසේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සූත්‍ර පිටකයත් දීඝනිකායේ මජ්ක්‍ධිමනිකායේ අංගුත්තරනිකාය සංයුත්තනිකාය කුද්දකනිකාය කියලා සූත්‍ර කොටස් පහකට බෙදලා තියෙනවා. මේ පසු කාලීනව ඒ නිකාය සූත්‍රයන් පිළිබඳව විග්‍රහ කරපු ඇත්ත සඳහන් කරලා තියෙනවා. ධර්ම කොටස ඉතා දීර්ඝ වශයෙන් කියන බොහොම කෙටියෙන් සරලව පටන් අරගෙන දීර්ඝ ධර්ම කොටස අඩා කැමැති අයට දීඝනිකායේ හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන්. ඒක සීලakkhandෙන් තමයි පටන් අරගන්නේ. ඒ සීලය පිළිබඳ සෑහෙන විස්තරයේ දීඝනිකායේ තියෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් දීඝ කතා මාර්ගයෙන් සමාධියට ප්‍රඥාවට යොමු කිරීම තියෙනවා. ඒකේ නිසා ආධුනිකයන්ට කියවන්න හොඳ හොඳ කතාසාරයක් තියෙනවා. දීඝනිකායේ ඒක සූත්‍රය ගත්තොත් පිටු 140ක විතර දිගක් තියෙනවා. ඊගාට මජ්ක්‍ධිමනිකායට ගත්තාම ඒකේ තියෙන ඊට වැඩිය ටිකක් භාවනාවට ගැඹුරු ගැඹුරු භාවනාවට අදාළ කොටස්. ඒක ඇත්තටම සංගායනාවේදී මුල් මුල් කොටස් වල ඒ ස්වාමීන් වහන්සේලා බොහොම ප්‍රසන්නව කරගෙන කරගෙන යනකොට මතක් වෙච්ච කොටස් බොහොම ලස්සනට සංග්‍රහ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ සංග්‍රහ වෙච්ච කොටස් වල ඉතුරු වෙච්ච පුංචි කොටස් එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා හතරේ කාරණා පහේ කාරණා වශයෙන් අංගුත්තර එකට එකක් වැඩි වෙන විදිහට අනුපිළිවෙලින් සඳහන් කරපු කොටාසය අංගුත්තර නිකාය වශයෙන් සඳහන් වෙනවා ඊට පස්සේ සංයුක්ත වශයෙන් එහෙම ආරයක් නැති ඔක්කොම එකතු කරලා දැන් ඔය සංයුක්ත පැටි කියනා වගේ ඔක්කොම එකතු කරපු කොටස් සංයුත්ත නිකාය සඳහන් වෙලා තියෙනවා ඊට පස්සේ තමයි මේ ඉතුරු අතරේ කොටස් මේ කුද්දක නිකාය කියන පුංචි කාරණාවල සඳහන් වෙලා තියෙනවා නමුත් ගැඹුරු පැත්තෙන් බලනකොට ඉතාමත්ම ගැඹුරු කොටස් මේ කුද්දක නිකාය සඳහන් වෙලා තියෙනවා අර දීප වශයෙන් සාකච්ඡා කරන්න බැරි නමුත් අතනෑරිය නොහැකි ගැඹුරු කොටස් සමහර පුංචි කරුණු අර දීඝනිකාය කියවරස් මජ්ක්‍ධිමනිකාය කියලා සාරය සූත්‍ර ඉදිරිපත් කරන ක්‍රමේ ව්‍යාකරණ තේරුම් ගත කෙනාට කුද්දකනිකායේ ඒ දරුණු පිටු කරලා පින්ඩ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෑත කාලයේ ඒ කුද්දකනිකාය පිළිබඳ වුණත් නව කාලේ මේ අපි ඉන්න කාලේ ශාස්ත්‍රීය වශයෙන් හොයපියත්තු කුද්දකනිකාය සඳහන් මේ සුත්ත නිපාතය ඊ타ත්ම වෙනමම භාෂා ශෛලියකට අයිති බොහෝම ගැඹුරු කොටස් සාරාර්ථ වශයෙන් තමයි පිළිඅරගන්නේ. නිපාත කියලා කියන්නේ ඊට වැඩි එක අඩු කරන්න විදියක් නැහැ. ඒකේ තියෙන්නේ සාරය තමයි. සාර මණ්ඩේ තියෙන්නේ ඒකේ. අන්න ඒක සූත්‍ර නිපාතයේ වශයෙන් සඳහන් කළා තියෙනවා. ඒ සූත්‍ර නිපාතයේ තමයි මේ උරග සූත්‍රයේ සඳහන් වෙන්නේ සූත්‍ර නිපාතයේ උරග වර්ග, මහා වර්ග, චූල වර්ග, පාරායන අටක කියලා වර්ග පහක් තියෙනවා. උරගනිකාන් වාග්ගේ පළවෙනි එක තමයි උරග සූත්‍රය. මේ සූත්‍රය නිසාම ඒ වාක්‍යෙ නම ලැබිලා තියෙන්නේ. ඉතින් අද ලෝකයේ තියෙන දාර්ශනික කොටස් අතර ඉතාමත්ම ගැඹුරු අටක වර්ගයේ සහ පාරායන වර්ගයේ උනත් දකින්න පුළුවන් මේ සූත්‍ර නිපාතේ සරුවත්යන් වහන්සේ වැඩ ඉන කාලේ 45 වසක් ඒ ධර්ම බුද්ධ කෘත්‍ය කරමින් ධර්ම දේශනා කරන උන්වහන්සේම මේ සූත්‍ර නිපාතේ මම අසවල් සූත්‍රයේ අසවල් ගාථාව දේශනා කරුවේ ඔන්න ඔය අර්ථයෙන් තමයි කියලා තමන් වහන්සේම ඒක උද්දෘත කරපු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඉස්ලාම් වගේ ගුණයක් ඇවිල්ලා තියෙනවා. අසවල් දවසේ අසවල් සූත්‍රයේ මම මේක කිව්වේ ඔන්න ඔකට තමයි කියලා තමන් වහන්සේම තමන් වහන්සේව උද්දෘත කරපු තැන් සූත්‍ර නිපාතේ දකින්න. තවත් පැත්තකින් මේ සූත්‍ර නිපාතේ ගැන කතා කරන ඇත්ත සඳහන් කරනවා සර්වඥාන්සේගේ මුල් බුද්ධ ශාසනය. කියන්නේ බුදු වෙලා සර්වඥතා ඥාණය ළඟා කරගෙන අවුරුදු 20ක් යනකම් මේකේ කිසිම විනය නීතියක් තිබුණේ නැහැ කිසිම ව්‍යවස්ථා සංග්‍රහයක් තිබුණේ නැහැ එනේ නැත්තෝ බොහෝම පිම්පිරිච්චත්තෝ ਸਰවඥාසේ බලාගෙන පාරමිතා පුරාගෙන ආවා උන්වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මුල් කරගත් ධර්මදේශනා කොටසක් කරනකොටම ඒ බොහෝම කිටි හඳුන්වා දීමකින් තම තමන්ගේ ඵල පද ප්‍රාප්තියටපත් වුණා. ඵලය ලබා ගත්තා. ඒක නිසා මුල් කාලවල මේ විනීත අවශ්‍යතාවක් තිබුණේ නැහැ කියලා සඳහන් වෙනවා. පස්චිම බුද්ධ ශාසනය තමයි පස්සේ අවුරුදු 25 තමයි 45 පස්සේ අවුරුදු 25 තමයි ඔය පිරිවෙන් ආරාම පිළිගැනීම ත්‍රිපිටක එක එක සකස් කිරීම එතනින් ගියාම විනී නීති පැනවීම ඒ වගේ කොටස් මේ ශාසනයේ සංග්‍රහයක් ඇතිලා තියෙන්නේ ගුණයක් ඇතිලා තියෙන්නේ. මේ සුත්ත නිපාතය ගැන සඳහන් කරන කියන කතාවක් තමයි සුත්ත නිපාතයේ මුළු පොතම කියවත් කිසිම තැනක රහත් වීම සඳහා සෝවාන් වෙන්න ඕන, සකදාගාමී වෙන්න ඕන, අනාගාමී වෙන්න ඕන, අරියත් වෙන්න කතාවක් නැහැ. බණ අහපු ගමන් කෙලින්ම රහත් වෙච්ච කතාව තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ තමයි මජ්ක්‍ධිම නිකාය වගේ තැනකට එනකොට තමයි මේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඒ ඵල හතරකින් අරියත්වයට යනපත් වෙලාදී. ඊට පස්සේ සෝවාන් වීම සඳහා ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි හතකට කඩලා රතවිනිත සූත්‍රය සඳහන් වෙනවා. ඊට පස්සේ මේ විසුද්ධි හත අටුවා යුගයට එනකොට නවමා විදර්ශනා ඥාන සහ සෝලස විදර්ශනා ඥාන වශයෙන් විදර්ශනා ඥාන වලට කැඩලා තියෙනවා. දැන් ඉන්න ආචාර්යවරු මේ එක එක විදර්ශනා ඥාන තව තවත් එක ටික තුන කඩ කඩ ඒ වගේ ඊටාත්ම ක්‍රමික ටිකෙන් ටිකෙන් දිනුන ධර්ම කොටා සම්බන්ධ වෙනකොට අද භාවනා කරන ඇත්තෝ මේ විපස්සනා ඥාන සම්බන්ධව එහෙම නැත්නම් මේ විවිධ සම්බන්ධව සෝවාන් වීම සම්බන්ධව සකදාගාමී වීම සම්බන්ධව ඉතින් බලාපොරොත්තු ඇති කරගෙන මම ඉන්නේ කොයි විපස්සනා ඥානේද මම ඉන්නේ කොයි මාර්ගයේද ඵලයේද කියලා හරියට එවුවා මේ ප්‍රතිඵල බලාපොරොත්තු කරන භාවනා විලාසකුත් තියෙනවා. ඉතින් මේකයි එකවර නිවන් දකින්න ක්‍රමය අතර පරප්පර භාවයක් තිබුණාට මේක සරුවච්චන් වහන්සේගේ දේශනා විලාසයක්. එහෙම නැත්නම් ඒ ශ්‍රාවකෝ එක එක දේවල් උකහා ගන්න අවස්ථාවක්. ඉතින් ඒ නිසා සූත්‍ර පිටකයේ ওই විසුද්ධ නිපාතේ විශේෂයෙන්ම අපි මේ උරක සූත්‍රය උක්ටා ගන්න ලද සූත්‍රයේ හොඳට කියවල බලොත් කිසිම තැනක එහෙම මේ මම ඉස්සල්ලා මේ නාම රූප පරිච්ඡේ ඥාන ලැබුණා ඊගාට පච්චේ පරිග්‍රහ ඥාන ලැබුණා ඊගාට සම්මස්තන ඒ මොකක්වත් නැහැ. බණ ඇහුව රහත් වුණා. ඉතින් ඒකට ඇත්තම බණ අහන කට්ටියගේ එදා බණ අහපු පින්වත් උතුමන් වහන්සේලාගේ පාරම්පරික ගතිය එකෙන් පේනවා. අද එනකොට ගොඩාක් විස්තර වෙලා තියෙනවා. මේ දෙක එකක්වත් බැහැර කරන්න අපට පුළුවන් කමක් නැහැ. අපිට තියෙන්නේ යම් කිසි කෙනෙකුට මේ විදිහට බනහනකොටම නිවන් දකින්න තරම් ඒ පින තියෙනවනම් අපි ඇත්තන්ට උග්ඝටි සංයු අසුවමනින්ම නිවන් දකින්න පුළුවන් ඇත්තෝ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් ඒක ටිකක් අපල බලලා වැඩ කර නැත්නම් විපංච සංයු කියලා කියනවා. එහෙම නැත්නම් නෙය්‍ය කියලා කියන්නේ ඒ මුළු ත්‍රිපිටකයම කරලා සීල සමාධි ප්‍රඥා පියවට ගිහිල්ලා එක එක ඥාණයෙන් ටික ටික ටික ඉහළට ගිහිල්ලා කොහොම හරි මේ ජීවිතේ නිවන් දකින්න කෙනෙක්. එහෙම බැරියත් අන තමයි පදපරම කියලා කියන්නේ පදපරම කියන්නේ පොතේ ගුරා කියන එකයි සිංහලෙන්. පොත විතරයි යාර දැනුම දෙන කවදාකවත් පද විතරයි. ඒක પરමාර්ථ කරගත්ත ජීවිතේ ඒකත් වටිනවා මොකද එහෙම තමයි මේකට බැහැ ගන්න තියෙන අපිට ඒ නිසා එකට එකක් හොඳයි නෙවෙයි අපි මේ යන පෙරහැර එක එක මට්ටම් තමයි කෙසේ නමුත් මේ උරග සූත්‍රය ගැන අපි බහගත්තොත් ඒ සූත්‍රය තමයි පුතාරිනකොට ඉස්සරහම තියෙන්නේ. නමුත් මේ උරග සූත්‍රයේ ඉදිරිපත් කිරීම දානෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යන ක්‍රමයක් නෑ. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ක්‍රමයකුත් නෑ. එක පාරටම ගැඹුරු දයන් වලින් පටන් අරගන්න. ඒ වගේම එක ගාතාවක් ඊගාව ගාතාවක තුඩු වෙන ගතියක්, නිට්ටයක් කියන්නේත් නෑ. පළවෙනි ගාතාව වෙනම කතාවක් දෙවෙනි ගාතාව වෙනම කතාවක් තුන්වෙනි ගාතාව වෙනම කතාවක් නමුත් ඒකේ තියෙන එක සූත්‍රයක් වශයෙන් සංග්‍රහ වෙන්න හේතුව තමයි තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි දෙකේම සමානයි ධ්‍රුව පද කියලා කියනවා නැවත නැවත මතුවෙනවා යෝබිකු ජහති වර බාරං උරගෝ ජින්නිය තචම් පුරාණං කියන පද දෙක හැම ගාතාවෙම තුන්වෙනි හා හතරවෙනි පද වශයෙන් සඳහන් වෙලා තියෙනවා මුල් ගාථා පද දෙක තමයි තමන්ට ආවේනික වූ ධර්ම කොටාසේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේකට විවරණ සපයන අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා මෙවුවා මේ එක එක සංසිද්ධිවලදී එක එක සිද්ධිවලදී සිටුවෙච්ච දේවල් අර ධ්‍රුවපදයේ සමානතාවය නිසා එකම ගාතාවක් විතර බැඳලා තියෙනවා කියන. ඉතින් ගාත ගොඩාක් තියෙනවා අපිට හිතන්න අමාරුයි මේ දවස් 10 ඇතුළත අපිට මොන විදිහේ සංග්‍රහ කිරීමකින් මේ මුළු සූත්‍රෙම ඉවර කරන්න නැත්නම් අපි ඒ අතු වෙන අවස්ථාවේදී අපි කරගෙන යන මේ භාවනා ක්‍රමයට ගැළපෙන ප්‍රායෝගික සහ මුළු ධර්ම කොටස් වලට ගැළපෙන විදිහට ගෙනියනවාද කියන අපි සාකච්ඡා කරමු ඉදිරියට යමු. පළවෙනිම ගාතාව තමයි අපි සඳහන් කරපු යෝපතිතං විනේති කෝදා. විසං විසතං සප්ප විසංග ඕසදී. මේක තමයි අපිට කන්ට හදන දවසේ මාතෘකාව. යමේ උපන්නන ලද ඉපදින ලද ක්‍රෝධය සමනේරපත් කරයිද විනේනේ කරයිද සර්ප විෂකට ප්‍රතිවිෂ දුන්නට පස්සේ විෂ කපන්නාසේ හලාහල විෂක් වදිසි සර්ප විෂක් වදිච්ච මිනිසෙකුට ඒකට දෙන බේත් වලින් අර පැතිරිච්ච විස සම්පූර්ණයෙන් අයින් කරනවා වගේ උපන්නා වූ කුරෝදයක් යම් කිසි කෙනෙක් ඒ හික්මීමකට ලක් කරනවා විනයනය කරනවා නම් කීකරු කර ගන්නවා නම් ඒ පුද්ගලයා සෝබික්කු ජහාති ඕරපාරං ඕරගෝ ජීනමිය තචම් පුරාණං කිය. ඒකත් මේ ඕරපාරං කියන එකත් අටුවාවේ විස්තර කරලා තියෙන්නේ ඕරම් භාග්‍ය සංයෝජන සහ උද්දම් භාග්‍ය සංයෝජන වශයෙන් කියන මේ අරියත් මාර්ගයේ දක්වාම ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි ගෙවම් කරමින් යන මේ සංයෝජන ධර්ම 10 කියලා කියවන බැලුමටම මට පළවෙනි සැරේම කියන දේ තුනේ එහෙමයි. මොකද අටුවාව උත්සාහ කරනවා මේක ඕරම් භාග්‍ය සංයෝජන පමණයි කියන්නේ. ඒ කියන්නේ අනාගාමි මාර්ගයේ තෙක් පමණයි මෙතනින් ගෙනියන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් ඒකට එච්චරම අටුවායෝ කියෝපල්ලියටම නතර වෙන්න ඕනකමක් නැහැ. ඒක පැහැදිලිව පේන්න තියෙනවා. ඕරම පාරම කියලා කිව්වම මේ ගොඩයි ඒ ගොඩයි දෙකම කියලා. තටුවා උත්සාහ කරනවා මේ මෙගොඩ තීරේ ඉක්ම කරලා එගොඩට යනවා. ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජන කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන සංයෝජන පහ පමණයි මේකෙන් විනයනය කරන්න කියලා. මුත් හොඳට විග්‍රහ කරලා බලනකොට නම් තේරෙනවා එහෙම එකක් නැහැ. ඒකොට මේකොට දෙකම එළෝ මෙළෝ දෙකම ඉක්මවලා ලෝකෝත්තර தත්වයට යන්න මේ ගාථාපදවල තියෙන පෙළගැස්ම අත්තල හොඳටම ඇති කියලා. ඉතින් මේ අනුව අපිට පේනවා අද දවසේ මාතෘකාව අපිට වෙන්නේ ක්‍රෝධය කියන චෛතසිකයයි එහෙම නැත්නම් අපි නිවර්ණ ධර්ම වල සඳහන් කරන පටිගේ කාමරාග පටිය මේ සංයෝජන සංගාන පටිගය නැත්නම් ව්‍යාපාදේ කියන නීවරණ ධර්මේ නැත්නම් අකුසල මුල් වලින් ලෝභ දෝෂ කියලා නැත්නම් වෙන අකුසල චෛතසිකේ තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අර කලින් කිව්ව විදිහට සාමාන්‍ය ඉදිරිපත් කිරීමක නම් සංසාරේ දුක් වලට හේතු හොයනකොට සරුවචනාංශයේ මුලට පෙන්වන්නේ කාමය, ආශාව, ලෝභය. ඊට පස්සේ තමයි ද්වේෂය ඊට පස්සේ තමයි මෝහය පෙන්වන්නේ. ලෝභ, දෝෂ, මෝහ කියලා අපි ඇඟිලි ගණන් කරන්නේ. ඔත් මේ සූත්‍රේ පටන් අරගන්නේ ද්වේෂේ. ක්‍රෝධේ. මට හිතෙනවා කාරණා දෙකක් මේ මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා. එකක් තමයි මේ කතාව නැත්තම් මේ දේශනාව සරුවත්නාංශගේ ශ්‍රී මුකේත නගින්න හේතු වෙච්ච නිදාන කතාව. දෙක තමයි මේ සූත්‍ර නිපාතපගේ දේවල් සඳහන් කරන්නේ බුද්ධාගම හඳුන්ලා දෙන්නවක්වත් නෙවෙයි ඒක සම්කිති ප්‍රමාණයකට දැනට වැඩ කරගෙන යන ආයත ඉදිරිපත් කරන ටිකක් ගැඹුරු ධර්ම කොටස නිසා මේක යම් ප්‍රමාණයකට දැනට සීලයක පිළිතලා සමාධි ප්‍රඥා වඩන අයට දෙන උපදෙස් පන්තියක් වගේ නිසා සාධාරණීකරණය කරන්න පුළුවන් ඒ ක්‍රෝධයෙන් පටන් ගන්න යයි කියලා. ඒකෙන් ඇයි ඒක මම මේ අන්තිම ඉදිරිපත් කරපු කාරණා ඉදිරිපත් කරොත් සියලු දෙනාටම hina වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ මොකද හේතුව ඒ ධම්මසංගණිය කියලා අපේ තියෙනවා අභිධර්මයේ පොතක්. ඒකේ තියෙන ඔක්කොම මේ චෛසික ධර්ම ගැන කතා කරනවා. මූල ධර්මානුකූලව ඒ චෛසික නිකන් මේ භාවනා පැත්තේ නෙවෙයි මූල ධර්ම පැත්තට. එතනම් බෞද්ධ මානසික විද්‍යාව විස්තර කරනවා. ඒ විස්තර කරනකොට මෙන්න මෙහිම පදයක් තියෙනවා. යම් කිසි කෙනෙක් තාම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිසත්නේ කෙරේ ශ්‍රද්ධාවක් පිහිටවගන්නේ නැතුව සීල සමාධි ප්‍රඥා ආදී කිසිම ප්‍රතිපත්තියට බැසගන්නේ නැතුව මේ ඉඳුරම් පිනවීම නම් වූ පෘථග්ජනයාගේ තියෙන එකම ධර්මයේම සරණ කරගෙන පිහිට කරගෙන ජීවත් වෙනවා නම් එතනම ආධ්‍යාත්මයක් හෝ ආගමකට නැඹුරුවක් නැත්නම් ඒ මිනිස්සයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා සංසාරයට බැඳෙන ප්‍රධානම බන්ධනය තමයි රාගය. ඒකේ චරිතය සම්පූර්ණයෙන්ම විස්තර කරන්න පුළුවන් රාගය තුලින්. ඇයි ඒ ජීවිතය ගත කරන්නේ සතුට වැඩි කරගැනීමේ ඉඳුරම් පිනවීමේ කාමසුකල්ලි කාණ යෝගයේ වැටිලා ඉදිලා. නමුත් මේ පොත විග්‍රහ කරලා කියනවා යම් කිසි කෙනෙක් ඒකේ ආදීනව දැනගෙන ලෝභයේ ආදීනව දැනගෙන දාණයට පෙළඹෙනවා. දාහනෙට පිළිබඳව බොහෝ කොට දාන කරනකොට යාට හමු වෙනවා සිල්වතුන් ගුණවතුන්. ඊට පස්සේ කතා කරලා කියනවා මේ දාණය ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භය වුණාට දානීය සිල්වතුන්ට දෙනවා නම් සහ සිල්වත් ඉඳගෙන දෙනවා නම් ස්ථිර සාර ප්‍රතිපදාවකට වැටෙනවා. ශික්ෂාවකට වැටෙනවා. බෞද්ධයෙක් උදාගම වශයෙන් බෞද්ධයෙක් වෙන්න දානේ හොඳ වුණාට බුද්ධ ධර්මයට පෙළඹෙන්න ඕන. ධර්මයේ තමයි ලං කරගන්න ඕනේ නම් ඥානින් අතර ලැබයි ඊගා පඩියට ගොඩ වෙන්න ඕන. නිසා දානීය කියලා කියන්නේ අපේ පීගට පෙළක තියෙන සඳකට පහන වගේ විචිත්‍ර විචිත්‍ර තැනක්. ඒකට ගොඩ වුණාට පස්සේ තමයි පළවෙනි පඩිය ඊගාව අභියෝගේ බාටපත් වෙන්නේ. ඒ පඩියට සීලයට ගොඩ වුණාට පස්සේ තමයි අපි ශාසනයට අභ්‍යන්තර ශාසනය සහ බාහිර ශාසනය වශයෙන් ශාසනය වැඩට බහින්නේ. එතකන් අපි කරන්නේ ඒකට මේ එළඹිලා වාසය කරන එක විතරයි නැත්නම් කිට්ටු කරන එක විතරයි. නිසා දානයෙන් සීලයට නගිනකොට ඒ පුද්ගලයා අඩුම ගානේ කර්මේ සහ කර්මඵලය අදහනවා. ඒ වගේම තමන්ගේ කරන කියන දේ හිරියෝතප්ප වශයෙන් ඒ කියන්නේ පවට බය සහ පවට ලැජ්ජා වශයෙන් සහ ඉන්ද්‍ර සංවර වශයෙන් වග වෙනවා. ආයකට කියන්නේ මේ සදාචාරාත්මක වගවීම කියලා. වගකීම කිය. සදාචාරාත්මක වග වෙන්න උනාට පස්සේ තමයි බුද්ධලගේ පෞරුෂත්වයේ හෝ රුචර්ජකම් වෙනස් වෙන්න පටන් ගන්නවා. සියල්සියක් නෙවෙයි යන්තමට හරි. එකකින් කියනවා නම් දාහණයෙන් ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. දාහණය කරලා දෙන්නේ සීලයට කිට්ටු කරලා දිල්ලොතුන් පෙන්නලා දිල්ලොතුන් තුනයි කියලා පොඩි පණිවිඩයක් දෙන එක විතරයි. ඊට පස්සේ සීලයට කොට වුණාට පස්සේ වග වෙන්න වෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් අභ්‍යන්තර සාසනිය හෝ බාහිර ශාසනයට. අර ධම්ම සංගණී මෙන්න මෙහෙම කතාවක් වෙන බොහොම ගැඹුරින් කියන්නේ හැබැයි. යම් කිසි කෙනෙක් සීල ශික්ෂාවටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට තව දුරටත් සංසාර බන්ධනේ වෙන්නේ රාගය නෙමෙයි ද්වේෂය කියන්නේ. හරි මේ මානසික විද්‍යාන කුල බැලුවත් සමාජීය බැලුවත් ඒක ඇත්තක් කියලා මට හිතෙනවා. සිල්ලුතුන්ට ටිකක් කේන්ති යනවා වැඩි කියන එකයි මම කියන්නේ. භාවනා කරන අයට සාමාන්‍ය අයට වැඩිය ටිකක් තද වෙනවා. ප්‍රඥාවට යනකොට මිනිස්සු නුරුස්සන ගතියකට එනවා. මේක මේ රෝගයක් නෙමෙයි බුද්ධිලික දෙයක් නෙවෙයි. මේ මාන්නය එහෙම නැත්නම් මමායනේ විශ්පර්ලෙන හැටි. නැත්නම් මමායනේ පරිණාමයටපත් වෙන හැටි. මේක දන්නේ නැති ඇත්තෝ හරියට වෙහෙස කරගන්නා ආධ්‍යාත්මික ජීවිතේ. ඒ වගේම බුද්ධ ආගම පාවා දෙනවා. වැරදියට සාත්‍රිවිද රත්නේ නියෝජනය කරනවා. ඒ නිසා භාවනා කරන්න ඇත්තෝ මතක තියාගන්න ඕනේ අපි පව් කරමින් ලෝභගතව ජීවිතය ගත කරනකොට ඕනේ පව් කරන ලෝභ කෙනෙක් එක්ක අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි දන්නවා අපි පව් කරනවා ඒගොල්ලෝ පව් කරනවා අපි අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ පිරිසුදුකම ගැන අපි කතා කරන්නේ ඒ නිසා ඕන කෙනෙකුගේ වැරද්දක් ගැන අපිට සමාව දෙන්න පුළුවන් මොකද අපි දන්නවා අපේ කිල්ලෝට තුණු තියෙනවා කියන්නේ නිසා කොයි කෙනාගේ මඩේට කිල්ලෝටයක් තියෙනවා කිල්ලෝට උණු කියනවා. නමුත් සිල්වන්ත වෙන්න වෙච්ච ගිය ගමන් අපි ලොකු කැපකිරීමක් කරනවා. මොනද කැප කරන දස දාන වස්තු වශයෙන් අපි ඉඳුන් හිටුන් කෑම බීම ඉඳුන් හිටුන් ඇඳුම් බලඳු සුවඳ මල් ගඳ විලෝ ආදී දේවල් පූජා කරනවා. ඒ පූජා කරන හැම වෙලාවෙදීම දන් දෙන චේකන අපිට වෙන්නේ මහා ලෝභයක්. ඒ මනුස්සයා කවදාකවත් සංසාරෙන් ගොඩ ගන්න බෑ. අපි නම් එහෙම නෑ. අසවල් පන්සලේ බෝඩ් එක බලන්න අපේ බෝඩ් එක නම ගහලා තියෙනවා මෙච්චර ලොකුවට. ඉතින් අත මෙතන බෝඩ් ගහගෙන දන් දෙන කෙනා දන් නොදෙන කෙනා පහත් කර සැලකීම ඒක තමයි මෙතන මේ සඳහන් කරන්නේ ඒක එන්නේ ලෝභයෙන් නෙවෙයි ද්වේෂයෙන්. ඒක එහෙම කියනවට හැබැයි යත්තු කැමති නෑ. ඉතින් මම නෙවෙයි කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කියන ඉඳ අපිට තියෙන එක එහෙමයි කියලා අර්ථකථන අදින එක විතරයි. ඕක උජෝජේ දරුණු වෙනවා සිල් රකින්න කියනවා. තමන් ප්‍රතිපත්තියක් වශයෙන් සතුන් නොමරන්න විනිශ්චය ගත්ත ගමන් සතුන් මරණ කෙනෙක් පේන්නේ අමතර සතෙක් විදියට. මනුෂ්‍යකමක් විදියට දකින්නේම නැහැ. ඒ වගේම එළවලු විතරක් බත් කන එක නම ස්මාලු කෙනාව දකින්නේ අලුගෝසුක් විදියට. දකින්නම කැමති නැහැ. කිච්චු කොටත් කැමති මතක නැහැ මේක කල් සංසාරේ තමයි මෙච්චර කල් මේක කරගෙන ආවයි කිය. අර පරියට කොට වෙච්ච ගම අනිගොල්ල දිහා නහයෙන් තමයි බලන්නේ ඊට පස්සේ. මෙන්න මේ රෝගේ මේ සූත්‍රයෙන් ව්‍යංගාර්ථයෙන් පෙන්ලා දෙනවා මේ දන් දෙන කෙනාව දන් නොදෙන කෙනා පහත් කරගල කියවන්. සිල් රකින්න කෙනා සිල් නොරකින්න කෙනාව පහත් කර සැලකීමක් නිසා පුදුමාකාර සමාජය අපි ප්‍රශ්න ඇති කරගන්නවා. අපි මේ සමාජශීලීත්වයේ කෙනෙක්ගේ තියෙන ඇසුර අපිට අතර විශාල පරතරයක් ඉන්න පටන් අර ගන්නවා. අපි සිල්ලුතුන්, අපි දන් දෙ නැත්තෝ, අපි භාවනා කර නැත්තෝ කියලා ඕක ඉහළට යන්නේ යන්නේ. භාවනා කළ සමාධිය කාඩ් බසේ සුව කරගන්න බැරි තත්ත්වයට ලෙඩි පොවෙනවා. එයාට කොහොමනක්වත් දැක්කන්න බෑ බෞද්ධයෙක් බලන්න බෑ. දන්නවද කෙනෙක් දකින්න බෑ සිල්වත් නැති කෙනෙක් මිනිස්සෙක් තරම සලකන්නේ. අන්න උත්තර තමයි ඔය වෙලෝගේ රෝගේ බෝ වෙනවා දානේ සීලේ සමාධිය කියන තුනටම බෝ වෙනවා ප්‍රඥාට ගියාට පස්සේ බුදුරජාණන්සෝ ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් මුණට පෙන්නන්නේ ඔය අං එන ගතිය භාවනා කරනකොට අං ආවට පස්සේ නිකන් බෑ අනින්නත් ඕනේ කට්ටියට. නිකන් ඉඳලා බෑ මොකද ඒක අං කියනවා කියලා ආවට පස්සේ හරිය මාරුක වෙනවා. ඒ නිසා මේ එවැනි වෙලාවට වෙනදා ඉවසන දෙයක්වත් ඉවසා ගන්න බැරුව මේ සමාජයේ පුදුම විදියට වෙහෙසකර තත්වයකට පත් කර ගන්නවා. ඒ අතු සමාජ සංශෝධකයෝ බාටපත් වෙනවා. නැත්නම් සදාචාරාත්මක මේ සෙන්කෝලේ අතට අරගන්න. අරගෙන ඉවර වෙලා අනවශ්‍ය මෙතෙක් කල් තිබුණේ සම්බන්ධකම් වලට හරි බාධාක් ඇති කරගන්න. ඉතින් මේක පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරපු ওই වෙස්ටර්න් ෆිලොසොෆි කියන පොත ලියපු බර්ටන් රසල් තුමා ලියලා තියෙනවා මෙන්න මේ විදිහට Taman යම් කිසි මට්ටමකට ඇවිල්ලා අනික් අය දන් දෙව්වන්ද කිකිලෝ විතර රක්කනවා කිකිලෝ රක්කන්ද එසින්ගම භාවනා කරවන්න උත්සාහ කරන ඇත්තෝ ඒ ඇත්තෝ ඒ සදාචාර කිරීමේ කටයුත්තට අමානුෂික වැඩ පවා කරනවා. මේකට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ vested interest කියලා. එයා කියනවා මිනිස්සෙක් විසින් මිනිස්සු කර කරන පුළුවන් කැතම කැත වැඩි උත්තරයි. අපිට කිසිම තැනක ਸਰවඥාන්සි කිසිම දේශපාලන ශක්තියක් හෝ අධිකාරී බලයක් දීලා නැහැ. තව කෙනෙකුගේ මානසිකත්වයට අත තියන්න. දානීය මාර්ගිකෝ සීලී මාර්ගිකෝ සමාධි මාර්ගිකෝ ප්‍රඥා මාර්ගිකෝ අපිට පුළුවන් පෙනී හිටින්න සර්වඥාන්ස අපිට පෙන්වෙච්ච. එහෙම නැතුව මම දන් දෙනවා දන් නොදෙන කට්ටිය ඔක්කොම පිටිපස්සෙන් ඉන්න ඕනේ මම කිසි දෙයක් කරන්න ඕනේ කියන අවශ්‍යතාවයක් නැහැ. දැන් මම සිල් රකින්නවා. සානිකන්ට අනිවාර්යයෙන්ම මෛත්‍රික සිල් රකින්න ඕනේ කියලා එන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මේ සීලයේ තියෙන වටිනාකම දන්නේ නැතුව තමයි මේ ලාභ ටික ගණන් ගන්න ඔක්කොටම. ඒක ඔක්කොටම කරන්න බෑ. සීල් රකින්න පුළුවන් වෙන ප්‍රඥාව ටික නර පමණයි. හැබැයි අපිට පෙන්වන්න ඕන අපි සිල් රකින්න නිසා සතුටින් ජීවත් වෙනවා කියන එක. ඒක පෙන්වන්න දෙන්නේ පේනවා. ඊට පස්සේ ප්‍රඥා සමාධිය කියන පස්සේ අපිට කියන්න පුළුවන් සීලය හෝ දානය හෝ සමාධිය හෝ සමාධිය අපේ ජීවිතය පහසු කරවන්නක් මිස අපේ ජීවිතය සුන්දර කරවන්නක් මිස අනිත් එක සම්බන්ධ කරවන්නක් මිස අපි සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කරන දෙයක් නෙවෙයි. මෙන්න මේ ටික තමයි ප්‍රඥාව කියන්නේ. මේ දේ දන්නේ නැතුව දැන් නොදී ඉඳලා දන්නේ නැත්තටපත් වෙනකොට සිල් නොරකින තැනල සිල් රකින තැනටපත් වෙනකොට සමාධිය නැති නිසා සමාධි තැනටපත් වෙනකොට ඒ පුද්ගලයාට මේ භාවනා යෙත් යන්නේ යන ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. වෙන කෙනෙකුට ඉන්න බැරුව යනවා, වෙනලා කරන්න වැඩ කරගන්න බැරි වෙනවා. හැමදේම රුසුස්නාසුළු ගතියනවා. ඒක මිනිස්සේ වචන හතරක් පාවිච්චි කරලා තිබුණා මේකෙදී irritability, dissatisfaction, fault finding and patent. කවදාකවත් නැති විදිහට දේවල් නුරුස්නාගත පහළ වෙනවා ඉතින්. dissatisfaction කියන්නේ කොච්චර කෙරුවත් නැති. මේ දැන් නිවන් දකින්න ඕන. අල්ලපු විදිහට පේන්නත් ඕනේ. ඊට පස්සේ fault finding. හැම කෙනෙක්ම දකින්නේ මම වගේ නෑ යා හිත ගන්න හොඳ නෑ කතා කරන්න හොඳ නෑ කන හොඳ නෑ යන හොඳ නෑ බොන හොඳ නෑ මේ දේම දකින්නේ කික්ලන්තේ ඊට පස්සේ පෙඩැන්ටික් වෙන ඔක්කොම රූලට වැඩ කරන්න උත්සාහ කරනවා ඉතින් හරි අපහසුතාවක් තියෙනවා ඒ නිසා මම හිතනවා මේ සූත්‍රයේ මේ උපනාවමේ දුෂ්ණා ගතිය වැරදි වෙන ගතිය සතුටු වෙන ගතිය දේව හරියට ඉරැඳලා කරන් හදන ගතිය දිහා බලලා එන්නේ ඒක විනේනේ කරන්න පුළුවන්. ඒක හික්ම ගන්න පුළුවන්. මේක මේ භාවනාව නිසා ඇතිවෙච්ච රෝගයක් බව දන්නවා. ඉංග්‍රීසියට කමේ කියනවා ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා බෙහෙතෙන් හටගන්න දෙයක් જાතියක් තියෙනවා. ඒකට බෙහෙත් ඇත්තෙම නැහැ. ඒක මාසුමේ අපේ බුදුගසාචාර්ය මහන්සි කියන්නේ බේසජ්ජ සමුක්තිත රෝගෝ විඅතිකිච්ඡෝ කියලා. බෙහෙතින් හටගත්ත රෙඩියට බෙහෙත් නැහැ. ඉසබීජින් හටගත්ත රෙඩියට බෙහෙත් තියෙනවා. ඒ නිසා මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතය යනකොට අපේ නිහතමානිකම නැතුව අපි මේ නුරුස්නා ගති, සතුටුම වෙන ගති, අසන්තුෂ්ඨතාවය කියන එක රෝගී මට්ටමට යනවා. ඒ වගේම අනුන්ගේ වැරදි හොයන ගතිය වල හිතනවා අපි ආධ්‍යාත්මික නිසා අපිට වගකීමක් තියෙනවා අපි ඔක්කොම පිළිවෙල කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝත් ඒක බාරගත්තේ නෑ. බුදුරජාණන්සේත් බාරගත්තේ නෑ මේ ලෝකෙ ඔක්කොම නිවන් දකින්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම භාවනා කරන්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම තණ්ඩෙන්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම දිලකින් ඒ බුදුරජාණන්සේත් මේ ජීවිතේ ගන්න දෙයකට වැටෙන්න උරු මරමදක් තිබුණා. ඒක දිගට තිබුණා. උන්වහන්සේට වගේ කෙනෙක් තිබුණේ නෑ ඒක මේ ඔය ග්‍රීන් පීස් ඕගනයිසේෂන් එකට කියලා සංවිධානය කරන්න මතවත් තිබුණේ නෑ. ඒ නිසා උන්වහන්සේ බුදුමයි කියන්නේ. ඒ නිසා උන්වහන්සේ විමුක්ති ලැබුවයි කියලා. ඉතින් ඒක අපි එහෙම නොකර හිටියට මේ අනුන්ගේ වැරද්දක් දැකලා ඒකෙන් ක්‍රෝධ ගන්න නැතුව ඉවසගෙන හිටියට අපි වැරද්දක් කරනව නෙමෙයි. අපිට වගකීමක් තියෙනවා නැත්තම් පහසු වෙලාවක් බලලා අවස්ථානුකූලව ඔකට විකල්පයක් තියෙනවා මම සතුටින් ඉන්නේ කියලා කියන්නේ. නමුත් ඒ වරදණ්ඩයක් දෙන්න හෝ විදායක ශක්තියක් අපට අත්කර ගන්න හැකියාවක් නැහැ. ගත්ත ගමන් වෙන්නේ තමන්ගේ ගමන දෙගුණකින් තුන්ගුණකින් පස්සට යනවා. ඒ නිසා අන්‍යවෙනි උපන්නා වූ ක්‍රෝධය විනීනය කරන්න පුළුවන්. නතර කරන්න පුළුවන් නම් කුසලනස කියන්නේ සර්ප විසක් අදුනට පස්සේ ඒ කොය කොළපොතු මුල් මල් එකතු කරලා හදන බෙහෙත් කඳදා පත්තු මාර්ගයෙන් අර විෂ අරකට දානවා වගේ ඇතිවෙච්ච ක්‍රෝධය නතර කරන්න පුළුවන් නම් නිවන තමයි තියෙන්නේ. ඒක නිවන කියලා තමයි කියන්නේ. ඒ දවසෙ මට මතකයි මම ඉන්දියාවේ ඒ ධම්මචිව වන්දනාව කරන ගමන් පැවිද්දෙක් විදිහට මම ගියේ. ඒ හිටපු උපාසක පිටමගේ ගමකට මම සම්බන්ධ වුණේ. ඒකේ මේ දුර ගමන යනකොට මයික් එකක් දාලා දෙනවා බණ කියන්න. මට කිව්වා මේ බණ කියන්නේ කියලා මයික් භාවනාව මොකද්ද කියලා. ඉතින් දිවන් කියූපේ තමයි අපිට පින් කරන්නේ එනතම් පාරමිතා දුරන්ට කුසලතා දිනු කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අපිට අසාධාරණයක් වරද්දක් නොකොට යුක්තක් දකිනකොට ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දසපාරමිතාම පිළිගන්න. ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දසපාරමිතාම පිළිගන්න කියලා මට මතකයි පැයක් මම කතා කරා. අපි යම් මේ සූත්‍රය ඒ වෙච්ච සිද්ධියට එහෙම නැත්නම් මේ හිතාන කතාවට එතකොට මට හිතෙනවා ඉඩක් හම් වෙයි කියලා කොහොමද ඒ රසභාරමත පිළිඳි කියලා තේරුම් කළ දෙන්නේ. ඒක තමයි මේ සර්වඥාන්සේ කියන්නේ කියලා මට හිතෙනවා. ඒ මොකද මේ සර්වඥාන්සේ පසු අවුරුදු 45 පසු කාලේ පස්චිම බුද්ධ ශාසනය කියලා කියන්නේ විනීති උරා දාන්න වුණා. මොකද ගෝකෙනෙක් මේක පැවිදිුණා විවිධ ආදාස්මතින්. යත්තන්ගේ ප්‍රධානම දේ නිවන නොවන නිසා නිතරම ගෙනට යොමු කරන විනය නීති රෙගුලාසි ගන්නවා අපි කියනවා මේ විනය පිටකේ කියලා එන්නේ ඒකදී එක තැනක සඳහන් වෙනවා ඒ කුසලණ වේදී ස්වාමීන් වහන්සේලා සංඝ පිරිස වැඩි වෙනකොට ගස්කොළන් කපමින් කුටි හදන්න පටන් ගත්තා ඒ කුටිය ගන්න පටන් අරගත්තාම ඒකට කියන්නේ බෞද්ධ වශයෙන් උදව් කරන සුපසදායක උනේ සංජානනචිලාට තමයි වැඩ කරන්න පටන් ගත්තා. කතාව යන්නේ මෙහෙමයි ඒකට විශාල කස්කප්නෝට ඒ කස්ස දෙට උරුක්ෂිතව මේ කිපෙන්න පටන් ගත්තා. අසාධාරණයක් සිදු වෙනවා කියලා. ඒත් විවිධ ක්‍රමවලින් සංජානට වෙන්නේ කියලා කිව්වා. ඔබ වහන්සේලා කුටි හදනවා භවනක් හදනවා කියලා. ඒ භවන කරන්න එපා. ඉර ගොඩක් කරලා අපි හිටියා කියන්න තරක් නැහැ. සංඥා කියලා ගණන් ගන්න. ඒ පිළිම කිසිම සංඥාවක් ප්‍රතිචාරයක් නැති දිගටම ගස් කපපය එක දවසක් සංඥාවන්තවක් ගහක් කපනකොට ඒ වෘක්ෂ දේවතාවගේ හිටපු දේවතා පැටියගේ අත කැපිලා පොඩි කෙනෙක්. අදගෙන රොසෙන් යාට හොඳටම කියන්නේ කියලා සංඥාවන්ත බලන්න යාගේ අධිමානසික බලය ඉඳලා සංඥාවන්ත මරන්න තද ක්‍රෝධයක් ඇති වෙනවා කියනවා. ක්‍රෝධයක් ඇති වෙලා මොකකින් හරි හේතුකින් දෙසට කල්පනා කරනවා. දෙසට කල්පනා කරනකොට මේ සංඥාවයි මෛත්‍රික තරහක් මේ මේ කරන්නේ නොදැනුවත්කම අවිද්‍යාව නිසා කරන්නේ කියලා. මම මේක කරනකොට ඉතින් හොඳයි හොඳම වැඩේ තමයි සංඥා වහන්සේලාගේ ප්‍රධානියා බුදුහාමුදුරුවෝ මෙල කියන්නේ කියලා. සර්වතනාසලන්ට කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ. අපි විවිධාකාරයෙන් ඉඟි කරා. නමුත් මේ සංඥා නතර කරන්න වැඩි අපි ඉන්නේ විමාන විනාශ කරනවා. ඒ විනාශය නිසා මගේ දරුවගේ අටක්තිය වෙලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේට කියන්නේ හොඳයි කියලා හිතන කෙලින් සංඝයාට දඬුවම් කරන්නට වැඩි. ඒ නිසා තමයි තාමත් විදියට මොනසෑහෙන විදියට දේවතාවට ස්තුති කරනවා. ඉතින් කියලා කියන කොච්චර හොඳද මං හම්බෙන්නාම එක වහාම ගිහිල්ලා සංඝයාට හානියක් කරා නම් ඒ සංඝයා වහන්සේලාගේ කියන මේ සීල සමාධි ප්‍රඥා නිසා ඔබට කවදාක හොඳක් නැවෙන්නේ නෑ. දීර්ඝ කාලයක් අපහයි පැහැදිලි වෙනවා. ඒක නිසා මම කියන්න ওই වෙනුවට අන්න අසවල් තැන තියෙන හොඳ වෘක්ෂයකට ගිහිල්ලා තමයි ගත කරන්නේ කියලා අර දේවතාව අස්වසලා සංඝයා රැස් කරලා සංඝයාට මතක් කරලා කියන ඊට පස්සේ එහෙම ගස් කැපීම සංඝයාට තහනම් කරලා ගිහියෙකුට කියලා කරව ගන්නවා මිස කරගන්න එකයි කියලා නීතියක් බලනවා. අන්න ඊට පස්සේ නීතිය දාලා හන්දියට ඉස්තාවර කරලා තමයි මේ ගාථාව දේශනා කරන්නේ. අර දේවතාව යම් ආකාරයකින් මේ Taman ඇතිවෙච්ච ක්‍රෝධය, ද්වේෂය නතර කරගත්තනම් යා වැටෙන්නේ කියන අමාරුවෙන් ආපු ගොඩේනේ ආපු ප්‍රමාණය පේන්නේ බුදුහාමුදුරනේ. කිසිම කෙනෙකුට ඒක වටිනාකම් කියලා දෙන්න බෑ. ඒක ඕන තරම් තුන හේතු සාධක තමන්ට හානි කරපු සංඥාවන්සු විනාශ කරන්න. ඒ තියෙද්දි කිසි සර්වඥන්ත හම්බුනේ ඒ ක්‍රෝධය යම් ප්‍රමාණයකට විනයනය කරලා හික්මවගෙන. අන්න ඒක කරපු නිසා ඒ පුත්කලයාගේ ඒ දෙයන්නාංශගේ දසපාරමිතාවට නැට බැලුවොත් එයාට ලොකු දාන පාරමිතාවක් තියෙන්නේ පැහැදීමක් තියෙන්න ඕනේ Tamange ගේ හිතපු විමානේ විනාශ කරලා ඒක උන්නේ කමක් නැහැ කියන්නේ. විදීල ගන්න හැඟීමක් තිබුණේ නැති නිසා තමයි ඉස්සලා කේක් ගියේ. ඒකයි සම්බෝධනන්ගේ අස්වසලා මේ වෙනකොට මේක ගන්න කියනකොට බාරගත්තේ ලොකු කැපකිරීමේ දීලදීමේ හැඟීමක් තිබුණ නිසා තමයි ඒක කියාවක් නිසා තමයි ඒක පැහැදිලිවම දානීය වශයෙන් අපිට පෙළ දෙන්න පුළුවන්. ඒකට සීලයක් වශයෙන් හික්මීමක් කායික වාචික වශයෙන් කෙලින්ම සංජානනයට හිංසා කරනවා ඒ පුදුලේ ඊට පස්සේ කෙලින්ම මේ ඒමකින් කර්ම රැස් කරගෙන වෙනම අපායට සිල්වත් දාන බණ භාවනා කරන සංඝයා වහන්සේලා කරදර කරනවා ඊට පස්සේ ඒ වෙනුවට හිතනවා මම කෙලින්ම සංඝයාට දඬුවම් කරනකොට සර්වඥාන්ස ළඟට යනකොට හික්මිච්ච ගතියක් පෙන්වනවා සීතල ගතියක් පෙන්වනවා මේකට තමයි සීල කියලා කියන්නේ සදාචාරාත්මක අගයන් ආඩම්බරයන් පිළිඅරගත්තා Taman මේක අතරගත්තේ නෑ ඒ වෙනුවට ඒ සංඝයාංශලාගේ නායකත්වයට මතක් කරා ඒ නිසා සීලේ ලොකු චක්‍රීපෙණි කරමක් කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ මිත්‍යකල් දරුවම් හදානවා නම් හිතුවේ තමන්ගේ විමානය වෙනස් කරලා සර්වඥාන්සේ වගේ සියල්ල දක්නා උතුමන් වහන්සේලම ප්‍රයෝජනා කරුවට ඕක වෙනට උතුමා මෙතෙක් යන්නේ කිය අර කතාරින්න පුළුවන්කම ඒ කියන්නේ දීර්ඝාන පුළුවන්කමක් තිබුණා. ආන සීලන්තනිකම ප්‍රඥාව කියන්නේ මෙන්න මේ විදිහට තමන් හානි වෙලා තියෙති. නැත්නම් මෙහෙම කියනවා. පෙරකල කර්මයක් නිසා තමන්ගේ මේ විපාක හම්බෙච්ච වෙලාවේදී ඒක පිළිබඳව කම්මසගත ඥානෙ නැත්තම් ඒක ක්‍රියාත්මක කරපිට තරහ. එබැවින් සංඥාවලින් තමයි ක්‍රියාත්මක වුනේ. තමයි ඒ තමයි කරන්නේ විමාන තමයි කරන්නේ. ඊට පස්සේ සංඥාවෙන් පරිගන්නේ කියොත් කවදාකවත් මේක මට කර්මානුරූප වෙන්න තියෙන දෙයක්ද කියන එකට කිසි ඉඩක් දෙන්නේ නැහැ. විතරක් නෙවෙයි අලුතෙන් කායික වාචික දුච්චරිත කරලා අලුතෙන් කර්ම රැස් කරනවා. මෙන්න මේක තමයි යෝගාවචරය ඉගෙන ගන්න ඕනේ. Tamange යන පාරේ අනන්ත අප්‍රමාණ නොබිනාදී නොකටයුතුදී අකමැති දේ සිද්ධ වෙනවා. මේක බේරකල කර්මකින් නම් සිද්ධ වෙන්නේ හොඳම දේ තමයි. ඒ සිද්ධියේ මේ මුලය, මේ මැදය, මේ අගය කියලා බලලා ඒ නැවත කර්ම නොකර ගන්න. ගන්න උත්සාහය තමයි ඥානය කියන්නේ. ඒක දන්නේ නැතුව සාධාරණ කර්මයේ අයිතිවාසිකම් විදිහට සටන් කෙරුවොත් නීති අතරගෙන ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් අර කර්මයේ යන්න පුළුවන් නොවෙන්න පුළුවන් අනුත් කර්ම රාශිය ප්‍රශ්න මේක තමයි වටේ කියන්නේ මේක තමයි කර්ම වටේ කියලා කියන්නේ රජෝගාවචරය නිරන්තරක කාව ඥාති විශේෂයක් කාව වස්තු විශේෂයක් කාව කවදාකවත් ඒක අතිකරපීකන හොයලා එයාට තනුවම් කරන්නේ මොනක්වත් නැහැ. මේ දේ මට මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් ධර්මානුකූලව බලලා ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් කියලා. ඒක සීලෙට රැකෙන්නේ මේක තමයි ප්‍රඥාව කියන්නේ. ඒක සීලෙන් කියන්නේ අපි පරිස්සම්. ඔය කවුරු පව කරගත්තත් අපි පරිස්සම්. තමන් දැනගන්න ඕනේ මේ වැඩේදී මම කාය ඉස්සර කෙරුවොත් වචනේ ඉස්සර කෙරුවොත් අලුතින් කරන්න සම්මානසික චේතනා පාරිණෝ ආකින් කෙලස් පස්සෙනවා නිසා මට පුළුවන් යමක් නොකර ඉන්න කායික වාසි වශයෙන් නොකර ඉන්න කියලා මේක තමයි ප්‍රඥාව කියන්නේ ඒ නිසා ධර්මඥානසේ ගන්න විශාල තද සම්බන්ධකමක් සීලීසත් ප්‍රඥාවට ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා සීලෙම ප්‍රඥාවට හේතුව ප්‍රඥාවටමයි සීල හේතුව ප්‍රඥාතිනකට සීලේ සීලයට කරේ ප්‍රඥාව දුසීලයට ප්‍රඥාවක් නැහැ දුප්පඤ්ඤාට සීලයක් නැහැ සා සීලය ප්‍රඥාවයි දෙක තමයි ලෝකේ අක්‍රම ධර්මයි අනේ නෝන්ජලකේ අපි ඒක නිසා තමයි අපිට ඉවසන්න බැරි අපිට කිව්ලා කනවා ඉවසන්න පුළුවන් කොයිල කටයුතු එන්නකොට තමයි අමාරු භාවනා යෝගාවදේ කිඹුලෙක් කනකොටයි කොයිල කටුව එනකොටයි දෙකේදීම බලාගෙන ඉන්නවා මලමිණියක් වගේ කොන්දපන්න දෙවියෙක් වගේ මෝඩෙක් වගේ ඇත්තක් නැති කෙනෙක් වගේ කම්ලියක් නැති කෙනෙක් වගේ අපි පරිස්සම් මම පරිස්සම් ඉතින් මේක විතර සමාජයේ නිරුෂ්ණ කිසිම කතියක් නැහැ සමාජයේ පේන්න බෑ අපි ප්‍රතික්‍රියා නොකර ඉන්නවා දකින්නේ අපි තාම්බල තාත්තල උගන්වන්නේ ගුරු උගන්වන්නේ හැමදේම උගන්වන්නේ මාෂල් ආස්කාර උගන්වන්නේ ගැව්වෝ කප. බැන්නොත් බැන්න මම බලගන්න. බුදුරජාණන් වහන්සේ ගැව්වෝ තුඹේ කවුන්ටරට වැටෙන්නේ. බැන්නොත් තුඹේ කවුන්ටරට වැටෙන්නේ. මම ඔබ ගැන බලාගන්න ගහන්න නැතුව වයින් තුෂ්ටි. ඔය වෙනස තමයි මේ ලෝක ලෝකායත ධර්ම සහ ਸਰවඥාන්සේගේ තියෙන මේ නෛඤ්ඤාත්මක ශ්‍රී සද්ධර්ම වෙනස. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රඥාවන්තයි කියලා කියන්නේ විචිදී හරි. අසාධාරණ වශයෙන් තමයි මානේ විනාශ වෙනවා. අයිති දුක්ඛිනා දේව පරිශක්ති විහා වුණ සංඝයාට නුවන් කරන්නේ. මොන නොකර සිටිනේ හැකියාව බලලා නොකර ගැනීමවත් නෙවෙයි. මුතු වාසනාවට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට මෙහෙම දෙයක් වුණා. ඒකට බුදුසසුන වහන්සේ දෙපැත්ත කාරණා සලකවලා ඔබතුමා මෙන්න මේකේ මානේ මාරු කරන්නේ මම මේක බලාගන්නම් කියලා සංඥා දෙන පණිවිඩය තමයි අන්න දේවතාව වගේ උපන්නා වූ ක්‍රෝධය අයින් කරන්න පුළුවන් නම් මේක තමයි ප්‍රත්‍යක්ෂාවිතා සානචිලකේ කම පඤ්ඤා විදීන පංචම මෙන්න මේ තමන් අසාධාරණ කියලා කියෙන්නේ ඒ මතින් චේතනා පාලන කර කර්ම රැස් නොකර මේක කාගෙන ඉන්නේ තත්ත බල වීර්යයක් අවශ්‍යයි. මේකට දීලා තියෙන උපමාවෙත් ඒක ටික සඳහන් වෙනවා. මේ ඇතිවෙච්ච ක්‍රෝධය දුරු කිරීම සඳහන් කරන්නේ උරගේ හස්පේ තමන්ගේ හැවහලනවා කියන. ඒ හැවහැලීම සඳහා පරම හැව හැම යටින් මතින උදාහරණ පොකුරලා යනවා. ඒක කවදාකවත් ඒ සතා ව්‍යාපාරම කරු තලෙන්නේ. නිසා ගන්න බැලක් අස්සේ නැටි රින් ගන්න ඕන. වින්නකොට තමයි අරක බලවල යන්නේ. ඒ නිසා මේ තව කෙනෙක් කියන සාධාරණ වෙනකොට රජයකින් හෝ කාලකුණින් හෝ මොකකින් හරි ඒක හරහා යන වෙලාවට ඒක මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි ඔබ චේතනා පහල කරන්නේ කියලා යනකොට ඉබේ වෙන්නේ නැහැ. එහෙනම් වීර්යයක් කොහොමද මේකට කියනවා සමාන වීර්ය නෙමෙයි වීරවන්තකම කියලා. ඒක තමයි වීර්යය කියලා කියන්නේ. මොකද්ද වීර්යය? මොකද්ද වීර්යවන්ත මම මේකේ කර්ම රස කරන්නේ. මම මේක චේතනා පහල කරන්නේ. මම මේකට පුරුද්දට ගෙනාවු ඒ ගති පහල කරන්නේ. වීර්යවන්ත බලන්න මේ දුරදී මාළු බාණ්ඩ හොඳනේ. මේ වරල්ල ගියා වයි. යනකම් කාලේ. ඉතින් මේක පාරමිතාවක් වෙනවා. පඤ්ඤා විරිණ පංචම කාන්ති ශාන්තිය කියවම මේක එක සමාධියක ඒක සාමාන්‍ය මේ ශාන්තියටම තමයි ශාන්තිය කියන්නේ දසන ශක්තිය මෙත්ත මෛත්‍රිය තමයි බුදුචානන්සේ මේ ද්වේෂයට ප්‍රතිවිස වශයෙන් පෙන්නන නම් කිසිකේ දන්නවනම් තමයි ද්වේෂිතය කියලා ඒ පුද්ගලයා ගමන් මාර්ගයේ පැන්ඩෝල් පිසිකා කරන යනවා වගේ ඉගාලේ පිටියක් කරන් යනවා වගේ ආධ්‍යාත්මික ගමනේ නිතරම කුක්කේ ගාට ඩප්පේ ගාට යනවා මෛත්‍රිය කියලා වෙන්නේ අවශ්‍ය වෙනවා පාවිච්චි කරන්න බාම් කරන්න. මේ දෙක දැනෙන එක. මේ ද්වේෂය ප්‍රතිවිසමයිකය කියලා මේවා හරි වේසයි. මේ දෙක වැදගත් දේ ඔයගොල්ලෝ හිතන විදිහට ඒ මෛත්‍රිය නෙවෙයි ක්‍රෝධය ක්‍රෝධය වශයෙන් හඳුනා ගැනීමයි තාමත් ඉතින් අපි දැන් මේ කියපු ධර්ම කොටස භාවනාවට දාලා ගත්තා. අපි මේකේ දැන් අහුවහම අපි සුබුදෙස් කරන ඉන්දියන් භාවනා කරන්නේ. සක්මන් භාවනා කරන්නේ ඉඳලා වැඩ කරන්නේ. කවදාකවත් ඉඳගෙන ඉන්න වෙලාවක සක්මනකදී පරිවිතිලා වැඩවලදී සමලයේ අතුනම වගේ සියලුම කාරණා අපට ඕන විදිහට වෙන්නේ අනන්තවත් නිරුස්නා දේවල් වෙනවා. අන්නේ නිරුස්නා දේවල් එනකොට ආනාපාන කරගෙන පොර කයි. කවුරුද දලකයි වань. එහෙම නැත්නම් කප්ලි වේදනාවක්. නැත්නම් හිතවිලි ස්වභාවික සංසිද්ධිය තමයි ඒන සද්දෙට ඒන වේදනාවට ඒන හිතවිලියට වෛරයක් ඇති වෙනවා නුරුස්නාගතියක් ඇති ඒ නුරුස්නාගතිය හඳුනා ගන්න නැතුව අපි කොච්චර මේකෙන් ජයගත්ත පෙරදුනා කවදාක ප්‍රශ්න ඒ නිසා නුරුස්නාගතිය එනකොටම මට මේ සද්ද නිසා නුරුස්නාගතියක් ආවා මේ හයියෙන් දරවහක් නිසා නුස්නගතියක් ආවා. හිතවිලියක් නිසා නුස්නගතියක් ආවා. වේදනාවක් නිසා නුස්නගතියක් ආවයි කියලා අර පේන පළවෙනි හේතුවත් එක්කම ඒ නුස්නගතිය හඳුනා ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම කියනවා ගොත්ම දිවි යෝගාවචරයේ ලක්ෂණයක්. ඉතාමත්ම නොදියුණක් කියන නොදියුණක වචන පාවිච්චි කරනවා ආධුනික යෝගාවචරයේ හිතා. ඒ පුදුල භාවනා කරනකොට නිතරම අපුන්තන් දැක්සනක් වශයෙන් හරි සිටිවිය. ඉඳගන්නකොටම හිතවිලි එනවා. ඒ හිතවිලි එනකොටම යා හිත නරක කරගන්නවා. දීපෝ කාලෙට පස්සේ නිවන්දුවක් දාගෙන පිටිට ගිහිල්ලා. හොඳ විවේකයක් හම්බෙලා උපදිෂ්ඨිතානේ භාවනා කරන කණීන්දකි. මේ හිතවිලි කොච්චර දෙනවනේ මට බෑනේ මේක ඉවර කරගන්න තත්ිනු තමයි හිතවිලි. එන්නේ එන්නේ ඉතිරි එතකොට දැන් භාවනා ගුරුවරයා මොකද කියන්නේ? ගුරුවරයා කියනවා තමන්ගේ භාවනාවට නිතරම හිතියර කරන්නේ හිතවිලිමද ඒක තමන්ගේ චරිත ලක්ෂණයක්ද යහනතන් කියන ප්‍රධාන බාධාව හිතිවිලට වඩා නැවතත් ආනපාන කියලා බලන්න. ඒකට ආයෙ හිතිවිල කයිවැඩ. ආයෙ ආනපානට ආයෙ හිතිවිල කයිවැඩ. ඒකට බලන්න ආනපානෙන් කැඩෙනවට 10ක වී හිතවිලි සංකීයට කොච්චර කැඩෙනවද? වේදනාවට කොච්චර කැඩෙනවද? ශබ්ද නිසා කොච්චර කරනවද කිව්වොත් යම් වෙලාවක අපට ඒකේ යෝගාවචර දැනගන්න පුළුවන් වුණොත් මගේ භාවනාව දකබාරක් කරන අටසකයක්ම කරන්නේ හිතවිලි කියලා. කොහොම ආරක්ෂාකාරී වෙලා දානගුණ විතක්ක චරිතයක් කියලා. ඊයර භාවනා කරන හැමති පළවෙනිම ප්‍රතිඵලය තමයි මම කවුද කියලා දැනගන්න. මගේ හිත මොකක්ද කියලා දැනගන්න එක. මේ වැඩේ කරන්න තාම කිසිම යන්ත්‍රයක් මුළු ලෝකෙ කොහෙවත් හොයලා නැහැ. එකම එක යන්ත්‍රයයි තියෙන්නේ. එක දෙයකට හිතා. ධාගෙන වල චෛතලකුම අනුව පැමිණෙන බාධාවෙන් තමයි මම කවුද කියලා තේරෙන්නේ. එතකොට මේ විතක්ක චරිත සඳහා ඕනතරම් මේකේ ප්‍රශ්නෙට නෙවෙයි තියෙන්නේ විතක්ක චරිතයක්ද කියලා රෝග නිర్ణය කිරීමයි තා වැදගත් දෙයක්. යෝගාවචන කරන්න බැරි තියෙනවා. උත්සාහ කරන්නේ විතක්ක නැති කිරීම තමයි කියලා ඒකට අනිවාර්යම කියන විතක්කත් එක ද්වේෂයක් තියෙනවා. විතක්කත් එක නමනාවක් තියෙනවා. ඒක කවදාකවත් මොන බැසිනවත් විතක්ක නැතිලා යන්නේ. විතක්ක වලට තියෙන ප්‍රධාන ආහාර තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ විතක්ක දෙන්නේ විතක්කම දන්නේ. එයා හිතන්නේ මට ආනාපාන තියෙන ආදරේ නිසා මේ විතක්කේ ඉන්නේ. ආනාපානසති ආදරේ නිසා හිතේට විරුද්ධ වෙන නිසා මගේ මේ හිතේට විරුද්ධ වෙන සදාචාර සම්පන්නයි කියලා හිතනවා. මම හිතන්නේ හරවතනාන්සේ යෝජනාස්තිර වෙයි. සර්වඥානිනෝ භාවනා කරන මොකද ලොකම ලාභය තමයි ඔබ විචක්ක චරිතය කියලා දකරන අවස්ථාව. ඔබ ඉච්චේ ඉඳලා ඔබට ස්තුතිවන්ත වෙනවා. නැවත නැවත විචක්කමෙන් නැග බලපන් මේක මම ගත්ත යෝජනා හරියට. මෙන්න මේ විදිහට විතක්ක පිළිබඳ ද්වේෂයෙන් තොර බැලුවොත් විතක් වල විශාල පරිණාමයක් හැප්පෙන්නේ තමයි විතක්ක පිටිට දප්පියසගෙන පැනගෙන ඉන්නේ. විතක්ක එනකොට ආ බොහොම හොඳයි ආවේ. මම දැනගන්න තමයි ඉන්නේ නිතර නිතර ඔයාගෙන අමුත්තයි කියලා දැනගන්න ඉන්නේ ක්‍රීම් ටික ටිකක් අපු ගොම් කියලා වාඩි කරගත්තොත් විතක්ක වලට බලපෑම කරන්න බෑ. විතක්ක වල විතර නෙවෙයි වේදනාවට ඔච්චර බලපෑම සද්දෝල්ටත් බලනවා කරන්නේ. ඒ මොකද අපි මෙතෙක් කල් කලේම ඒන හැම දෙයකම ජම්ම ගතියට කෙලස් වලට ආවදමි ප්‍රතික්‍රියා කරලා අපි ජීවිත මූලික අයිතිවාසිකමක් මගේ මම බල කරනවට විරුද්ධ දැනෙන කනට යා නොවේවා වෙනසේවා කියලා හිතන එක ඒ සදාචාරය කියලා හිතනවා ඒක කවදාකවත් ඒ පුද්ගලයාට මේ වැඩ කරන්නේ ක්‍රෝධේ බවත් මේ අස්පනාට තියෙන කෝදේ බවත් ඉවසගන්න දැනගන්න බැහැ. ඒ තාකල් කෝදේට ලාභයි මොකද අවිද්‍යාව වෙන්නේ. යම් වෙලාවක ක්‍රෝධය කියලා ක්‍රෝධය දැනගත්තම ඒක විද්‍යාව කියලා. ඒ විද්‍යාව තමයි ක්‍රෝධයට දරන්නම බැරි. ඒ නිකන් ඩැකියුලාට කුරුසෙ කියනවා. යකා කාමයට කැඩුවා වගේ අපිට කරන්න කියන්නේ බුදුහාමුදුරු මේ ගාථා මාර්ගයේ අපි ඉන්න විමානේ කවුරු කඩන මිනිඳු නැහැ. භාවනා කරන්න ආගමකට. අපි නොහිතූ දේවල් සිද්ධ වෙනවා. අන්නේ දේවල් වෙනකොට සිද්ධිය මේකයි. මේකෙදී ඇති වෙන පුරුද්දට බැහැරෙන ක්‍රෝධය මේකයි කියලා. ඒ ක්‍රෝධයයි ඵලයේ වශයෙන් හේතු වලට වෙන් කරගත්ත බලන්නතර පස්සේ ඒක තමයි ඒ ඒ තමයි අපි ක්‍රෝධය ද්වේෂයෙන් බලන කෙනා මධ්‍යස්ථයේදී බලනකොට ක්‍රෝධයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියලා දවසක දැක ගන්න පුළුවන්. ද්වේෂ කරන කෙනා දකින්නේ මුල පමණමයි ඊට පස්සේ ද්වේෂයෙන් දෝෂ සාක්ත වෙන අවිද්‍යාවට. අපි දැන් බලනවා යා මැදදී මොකද කරන්නට හානි. උදේවල බලන්නේ එයාට වසන්න බැරුව කෝපයක් වටහැරලා යනවා. වේදනාවක් මේකයි තත්ත්වයක් මේකයි. ඒක නිසා උපන්නා වූ ක්‍රෝධය ක්‍රෝධයේ වශයෙන් දැනගන්න එක තමයි අපි විපස්සනා වෙදි කරන්නේ. සමතේදී වෙන ක්‍රම කරනවා. කප්ල වෙනස් කරනවා. নানা ආකාර විදිහට කෝපේ මඟ අරගන්නවා. විපස්සනා කියන්නේ ක්‍රෝධය. ඒකට මේ මුල මේ මැද මෙයාට වශයෙන් දකින්න දැක්කනම් ඒක විදිහට කියන්න පුළුවන් ක්‍රෝධයට මෛත්‍රී කරනවා. ප්‍රවේදවසුලේ ඇමරිකාවේ මේ World Trade Center එක ගැහුවට පස්සේ ගලලම තුමා මේකට වෙලා ඒ Mind and the Life කියන ඕගනයිසේෂන් එකේ ලොකු කොන්ෆරන්ස් තිබ්බා destructive emotions කියන්නේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන නාස්තිකර මේ ආවේග පිළිබඳ. ඒ seven destructive emotions කියලා පොත් හතක් තිබුණා. ඒක සාමාන්‍ය කිසිසේත් ඇඟ කියන එක ටූර්නම් කියන කාරණා කොට ඒ මම අරන් කියුවා ඒක පළවෙනිම පටන් අරගන්නේ පෙරවදනේ may I not be angry with the anger ever. මම මේ ඊපස්සේ මගේ තරහට තෛර තරහ නොකරන්නේ වෙමි කියලා පටන් ගන්න. අපි නිතර කිරේ තරහක් තරහන්නේ. ඒක තමයි තරහට දෙන්න පුළුවන් ලොකුම ආහාරය. තරහ තරහ වශයෙන් හඳුනා ගන්න අදහසයි. තරහදී බලන්නේ කිය මේකට කියනවා තරහට මෛත්‍රී කරනවා. මේක කරන්නේ එකම සතා මනුෂ්‍යය විතරයි ලෝකේ. බල්ලෙකුට නෑ මීයක් දැක්කට පස්සේ මෛත්‍රී කරන්න ප්‍රේම කරන්න සිල් ගන්න. ඒක යන්නේ සහජාසී. ඊට පස්සේ ගැරන්ඩියට නෑටක් බෑ ප්‍රේම කරා. මිනිස්සුන්ට පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ මොකටද? අපි බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවා. අපිට සද්ධාහ කියලාමක් තියෙන නිසා අපිට වීර්ය කියලාමක් තියෙන නිසා අපිට ප්‍රඥාවක් කියලාමක් තියෙන නිසා මේ සඳහාම ගන්න සමතුපක්‍රම තමයි මෙත්තා. මෛත්‍රී භාවනා. ඒක තාය වැඩක් භාවනා කරනවා. කන්ති මිත්‍ර අධිඨාන මේක අවස්ථාන ශක්තිය අවශ්‍යයි. මේක සර්වඥාන්සේ කියනවා කවදාකවත්. සර්වඥාන්සේගේ බණහන් නැතුව මේ අධිෂ්ඨානය එන්නේ නැහැ කියලා. එන්නෙම මට කවුරුත් ගන්නවා. වෛර කරනවා. වෛර මොකද කියන්නේ අධිෂ්ඨාන ශක්තිය ගන්න බුදුබණ අහනවා. පහතෝ ഘോഷය අවශ්‍යයි. ඒ මොකද? එහෙම නැත්නම් හිතන්නේ නෝන්ජල් කරනවා. ඔක්කොම ඕමයි අපිට ගහන ඒකට මොකක්ද දෙන්නේ කියලා වෙන්න සර්වඥාන්සේ කියනවා මම සාරා සංඛ්‍යාක බලක්සක් පෙරම් කිව්වා. මම උත්සාහ කරලා බැලුවා කැලේට දාන දීපා. වහිරේට වහිර කරන්න එපා. හරි. මේක අදිෂ්ඨාන ශක්තිය අරගෙන ක්‍රියාත්මක කරපු දවසේ. අපි කවදාකවත් නැති සර්වඥාන්සේට කල්පනා කරනවා. උන්වහන්සේ හයියෙන් බණ කියන්නේ බොහොම නිශ්ශබ්ද බණ කියන්නේ නාලාවිද යතාලාවට යනකොට ඔක්කොම. උන්වහන්සේ පිටුලක් කරන් ගියේ නෑ. උන්වහන්සේ කඩුවක් කරන් ගියේ නෑ. අද්දකම නැතුව මගේ අතින් මුකුත් නෑ කියලා. උච්චරයි උන්වහන්සේගේ අභිමුද්‍රාව. ඔබ බය වෙන්න එපා. මම ළඟ මොකද නෑ මම ඔබට බයක් නෑ. ඊළඟට ඔබට මාතට ඔබ කොහොමද අපායට යනවා ඉච්චරමට කියන්නේ. එතනම වෙන මොනවා කරන්නක පාවිච්චි කරන්නේ. මේ මෛත්‍රී කියන මාස දන්නවම සහාන කරන්න බැරි බව කියවන උචාරය. ඒක නිසා ද්වේෂයේ ද්වේෂ කරන එක තීසංගතියක් විදියට. එන්නත් අමනසකතියක් විදියට අපි කල්පනා කරොත් අධිෂ්ඨානය කරන්න පුළුවන් මම මේ ජීවිතේවත් බුදුමනහක් කෙනෙක් වගේ අධිෂ්ඨාන සත්‍ය ගන්න ද්වේෂකාර වශයෙන්ම තීක්ෂණ කරේ. ඊ අධිෂ්ඨාන සත්‍ය කිසිම කෙනෙක් අපේ කිට්ටුවන්ට අගය කරන්නේ නැහැ. ඒවලේ තන්නේ අපිට මේ චක්කුවක් නැතිවම හැඟීමක් නැතිකම එහෙම නැත්නම් මේ නෝන්චල්කම මය අදුසුම වශයෙන් තමයි දකින්නේ. මොසාරවතන්සේ නිස්සද්ද මතක් කරලා කියනවා මේ පටිසෝතගාමී කියන ගමන ලෝකයා ගමන් කරනකොට විරුද්ධ යන ගමනේදී මේ තියෙන අදිෂ්ඨාන ශක්තිය කදාකවත් ඇතුළතින් තමයි ප්‍රබෝධ කරගත්තේ. බුදුබණ අහන බව හැබැයි යෝනිසමසි කරෙන් ප්‍රබෝධ කරගත්තේ නැත්නම් අපි වැලට අහු වෙලා වැලට යනවා. ඒ තමයි වරක් සිද්ධ වෙන ඕන සාධාරණයක් වුණාට ත්‍රිවිධ අනුභවයෙන් සද්ධාවෙන් ඉවසාගෙන ඉන්න අධිෂ්ඨාන ශක්තිය. ඒ නිසා කම්කිනිත අධිෂ්ඨාන මිත්‍තිපේක්ඛා බේපේ ඉමේදස කියලා මේක අන්තිමට කියන පස්සේ උපේක්ෂාව කියන මණ්ඩියට ලයින්නේ හොඳක් වුණත් නරකක් වුණත් සුඛ වේදනාවක් ආවා දුක් වේදනාවක් ආවා කවුරු හරි ස්තුති කරන කතාවක් කිව්වත් බලින කතාවක් කිව්වත් ඒගෙන මනරපමනාව පාල කරගන්න නැතුව පවත්න්න පුළුවන් නම් මතක තියෙන කවදාකවත් බාධා ධර්ම වලින් තොරව නම් පාරමිතා පුරන්න අමාරුයි. ඉන් බාධා තුළ තමයි දස පාරමිතාම පුරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඒකෙදි උපන්නා වූ ක්‍රෝධය විනාශ කිරීම. විනාශ කරනවා කියන වචනයට අපි වැටකට දාමු. සංයම කිරීම විනයේදී දශපාරමිතාව පුරනවා. ඒ නිසා කවදා හරි අපිට කෝපය උපන්න කෙනාට අපි ස්තුතිවන්ත ඒ මනුස්සයා තමයි අපිට ඇත්තටම අපිට ශ්‍රද්ධාවක් තියෙනවද, වීර්යයක් තියෙනවද, සතියක් තියෙනවද, සමාධියක් තියෙනවද, ප්‍රඥාවක් තියෙනවද කියලා කියනවා. ඉතින් මේ විෂයයක වණ කියනකොට මානසික කියනවා භාවනා කරගෙන කවුරුත් කහිනකොට හරියට කියන්නේ. මෙච්චර දුර ඇවිල්ලා යම් තමයි ආපෞසේ මෙතෙන් දැක්කයින. මට අන්ත සමාධිය හදාගෙන යනකොට මේකට බාධා කරනවා. හැබැයි මේ මනසට කල්පනා වෙන්නේ නැතිලු. මට තියෙන සත්‍යය සමාධිය කැස්සට ගැටිලා ඉස්සරහට මතක් වෙනවා. දැනගන්න තියෙන්නේ මයි කියන සත්‍යය. මගේ සමාධිය කැස්සට කැඩෙනවා. ඒ මනුස්සයගේ ප්‍රශ්නේ මාසය තමයි මට ඒකත් කියලා දුන්නේ කියලා යම් දවසක ඒ කැස්සට කිවිසට බාධා වෙන නැති සතිය කාබු දවසේ අනිවාර්යයෙන්ම මට කැපවන් ශක්තිවත් ඉස්තුතියක් පාරේ. හැබැයි මෝඩ වෙන්න එපා කියලා කියනවා ළඟට ගිහිල්ලා ස්තුති කියන තරම ඉතින් හිතා ගන්න වෙනවා මේ කට්ටියගේ බාධා නිසා තමයි මම නැගිටින්නේ. මේ ඉදිරියට මේට වැඩිය තෝරගන්න දෙයක් ආවා මට ඉවසන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ තියෙන ආධ්‍යාත්මික දියුණුව මට නාම රූප පරිචින්නන බලනාද සංඛාර රූපක බලනාද සෝවාන් මාත සකදා ගන්නට වැඩිය මේක අත්ත ළඟ තියෙන ප්‍රමාණය බින්දටේ විශාල පරාසක්ත මුණ දෙන්න පුළුවන් ගැටයක් තියෙනවා අෂ්ටෝක ධර්ම විශ්ේ සීතල උණුසුමට සැප දුකට ලාභයට අලාභයට කීකිත ප්‍රසංසාවට මැදක් වෙනකොට මේ තරමට යන්න පටන් ගත්තොත් මේ දසපාරමිතා කිසිම විදිහට එනේන නුසුස්මානතියි එනේන අසන්තුෂ්ඨතාවය එනේන අංග දොස් දකින ගතිය එනේන ගුරුන්ට වැඩ කරන්න හදන ගතිය කියන මේ ද්වේෂපතන දැකගෙන එනේන වෙලාවේදී ස්තුති කරලා එකින් ගතේ ධර්ම කොටස ගන්න පටන් අරගත්තොත් ධර්මයේ සජීවී වෙන්න පටන් ගන්නවා කවුරුත් දෙන්නේ නැහැ හැම බාධාවක් තුළම අපිට ඒක හරි විදියට බලලා යොන්ස්පරකට ආවම කරන්න පුළුවන්. ඉතින් මේ ඒ ද්වේෂයක් ඇති වුණාට පස්සේ මේ විදියට කල්පනා කරලා ඒ තුලින් පාරමිතාවන් පිළිබඳ විදියට බැලුවොත් ඒක මම හිතනවා මගේ බුද්ධික අදාකරේ විපස්සනාන කෝලව නැත්නම් විපස්සනා උපකරණ වශයෙන් කෝලිය වැඩ කරන්නේ. ඒ වෙනුවට ඉච්ඡිත සක්ෂණා නැති අත්දැකීම සමත ක්‍රමයේ වශයෙන් මෛත්‍රී භාවනාව කරා මෛත්‍රී භාවනා කරනවා කියලා කියන්නේ ලෝකයේ තියෙන සත්‍ය විශේෂයි පරසත්තාන හිතන් භව ලක්ෂණ මෙත්තා කියලා කියන හිතසුව කරති. ඉතින් මේකෙදි එක අදහසක් මම මේක පිළිබඳව ඉච්චර වෙලා ගන්න බලාපොරොත්තු එක අදහසක් මතු කරලා දෙන්න මම කැමතියි. පසුගිය දවසේ ඒක ඉදිරිපත් වෙච්ච නිසා මෙන්න මේ විදිහට මෛත්‍රී වැඩිම බුද්ධ දේශනා ගොඩාක් සූත්‍ර සඳහන් කරන මිත්‍යාඥාත මිත්‍යාඥාත මිත්‍යාසාරත සූත්‍ර කර්ණීමේත සූත්‍ර ආදී වශයෙන් කොටගෙන ඒකයි අද කරන මෛත්‍රිය බලනකොට පොතේ සඳහන් වෙන මෛත්‍රිය සීල සතුන් කෙරෙහි සඳහන් අද ගුරුවරු කියලා දෙන්නේ ඉස්සෙල්ල Tamanට මෛත්‍රිය වල පටන් ගන්න. ඊට පස්සේ අනුන්ට මෛත්‍රිය කරන්න. ඒක ඔකදී ආචාර්ය මත දෙකක් තියෙනවා. ඒ ප්‍රමණ්ඨ මෛත්‍රී කියලා අනුන්ට පවත්වන එක පසුකාලීන දෙයක් නැත්තම් අතුවාමතේ වශයෙන් සීල සතුන්ගේ මෙචිත්පත් වීම බුද්ධ මතේ වශයෙන් ඉදිරිපත් කරනවා නමුත් මේ විදිහේ ප්‍රායෝගික පැති දෙකක් තියෙනවා Taman වශයෙන් පුද්ගලික බලන්න තමන් බුද්ධ ධර්මයෙන් හැඟීමක් ගන්නවත් නැතුව මෛත්‍රී පිළිබඳ හැඟීමක් නැතුව සතියක් නැතුව සමාධියක් නැතුව යනවා නම් හුඟක් හොඳයි ඉස්සල තමන් සතෙක් විදිහට හලකලා තමන් ආදර්ශයක් විදිහට තමන්ටම හිතේ කරගන්න පුළුවන් නම් ඒ නැති වෙන මෙලෙක් ගතිය අන්ට බෙදලා දෙන්නේ. ධාන්‍යයක් වශයෙන් තමන් විවේකී වාඩි වෙලා හිත සම්බර කරන, කාය සම්බර කරන ඔක්කොම ඇඟ ලිහිච්ච ස්වරූපෙන් ධානාන්නේ සෑහළු ලිහිච්ච ස්වරූපෙට හිත යොදන්න පුළුවන් නම් මම දැන් මෙතන කියලා ඒ තමන්ට හිත කරගන්නවා. ඒ තුලින් සතිය ඇති කරගත්තට පස්සේ ඒ තමයි මේ වර්තමානයේ ලබා ගන්න පුළුවන් මේ සැහැල්ලුව මේ මට උගන්වපු ගුරුවරයෙකුට වේවා අම්මලා තාත්තට වේවා කියන අනිකට දෙන්න තමයි සුදුසුකම ලැබීම. නමුත් ඒකට චෝදනා කරනවා තමන්ද තමන් මෛත්‍රී කරගන්නකොට සක්කාය දිට්ඨිය සහ ආත්ම දෘෂ්ටි වැඩෙනවා. සීල සත්‍යෙන් මෛත්‍රී කරනකොට අඩු වෙනවා කියලා. මුලින්ම ප්‍රශ්න ඇත්ත තමයි. නමුත් ඒ වගේ ගැඹුරු දාර්ශනික පැත්තක් නැති කෙනෙකුට ආනුභූති වැඩ පිළිවෙලින් යනකොට තමන්ටමයි කරගෙන අන්තිමයි කිරීම ආචාර්ය මත ඉතිපතලා තියෙනවා. එහෙම කෙරුවල පුරුදු කරගෙනකට ඕනම වෙලාවක තමන්ටමයි නොකරවෝ මෛත්‍රී සංකල්ප දිගින් දිගටම යන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් සඳහන් කරගුවේ බටහිර දාර්ශනික සඳහන් කර තිනවා you wish to be nobody, first you have to be somebody. ඉස්සල තමයි යමෙක් වෙලා ඒ තුලින්මයි කිය අත්දැකලා තමයි ඒ අනාත්ම සංඥාවට යන්න පුළුවන්. ඒ නිසා අර සමත ක්‍රමයක් වශයෙන් මෛත්‍රී වන්න කෙනා Tamanටමයි කිය කර ගැනීම වඩා ප්‍රායෝගිකයි ආනුකූපී වැඩ පිළිවෙලක් කියලා කියනවා. ඒ නිසා හොඳට සත්‍යපක්ෂ කරක වාඩි වෙලා Tamanටමයි කියන්නේ ඒ මෛත්‍රිය අත්දැකලා ඒ මෛත්‍රිය හිත උදව් කරපු ගුරුවරයෙකුට ප්‍රිය අනාට කෙනෙකුට දීම තමයි කරන්නේ. අවුජිකචන වැටෙන් බලනකොට එහෙම නොකලත් දසපාරමිතා කරන විදිහට මෛත්‍රී කරගෙන යන්න පුළුවන් නිසා මේ විශේෂදී හරි අමාරුයි අසවල් එකයි හරි අසවල් එකයි වැඩි කියන්නේ. තමයි චරිත ලක්ෂණ වල හැටියට තමයි ඒ මෛත්‍රී සමත වශයෙන් කරනවාද මෛත්‍රී විපස්සනා වශයෙන් කරනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ ආනාපාන සති භාවනාවට හිත දැම්මට පස්සේ තමයි තේරෙන්නේ මම ද්වේෂ චරිතයක්ද උත්තර තියෙන්නේ මෛත්‍රියද මම විතක්ක චරිතයක්ද උත්තරේ ආනාපාන කෙලිම ගන්නවා මම රාග චරිතයක්ද මට අසුභ භාවනාව ඕනේ මම වැඩ පසර දාන දාච්ච චරිතයක්ද මට මරණානුස්සතිය ඕනේ කියලා ආනාපාන කෙලිම කරන්න යන්න පුළුවන් ඒක නිසා භාවනා කරන්නේ නැත්තෝ ඒ වගේ පූර්ව නිගමනට එන්නේ නැතුව බොහෝ වෙලාවක් ආනාපානයේ නැවත නැවත කිරීමෙන් තමයි වැඩියෙන් වෙන බාධාව. තමයි වැඩියෙන්ම එන කරදර දේ කෙරෙහි ද්වේෂිතව බැලීමෙන් මේ ක්‍රෝධය විනයනය කිරීමෙන් මූලික පාඩම කියලා ඒ විතරක් නෙමෙයි මම කවුද කියලා දැනගන්නේ කී මූලික තොරතුරු ටික ලැබෙන්න පටන් ගන්නවා. නමුත් මම හිතනවා ඉස්සරහට අපි සාකච්ඡා කරනකොට මින් එහාට ගිහිලා ඒ ක්‍රෝධයත් දුෂ්ණාගතියත් එක්ක වැඩ කරනකොට ඒකේ තමන් අවබෝධ කරගන්න නෙවෙයි තව කෙනෙක් ඒ විදිහට හැසිරෙන්නේ මොකක්ද කියන එක දැනගන්නත් ඒ වගේම ලෝක ව්‍යාප්ති ක්‍රමයට කාමයේ රාගයේ සංසාරයට බැඳලා මේ ද්වේෂය කොච්චර දෝ විකෘති ස්වරූපකට වංචනික ධර්මයක් වශයෙන් රාග ස්වරූපෙන් පිළිතර අපි වංචා කරනවා කියලා කියනවා රාගය කිලින් වැඩ කරන ධර්මයක් ද්වේෂය හැම වෙලාවෙම වංචනිකයි. ඒ නිසා අපි අපි අපි ගිවිස ගන්න ඕනේ සම්ප්‍රප්චාරින් වහන්සේලා වශයෙන් අපි යම් විකෘති තත්ත්වයක් දක්වෝ. වෙලාව බලලා ඉන්න කියන්නේ මොනවා හිතන කෙරුවක් ගන්න මෙන්න මේක නම් පේන්න තියෙන්නේ විකෘතියක් කියලා. ඒක කවුරු හරි කෙනෙක් බවට තරහ යනවා. නමුත් අපි කීසලට එක්කම බවර්ලා තිබ්බොත් මයිලගෙන් කියක් කියන්නේ කියලා අපි විසඳන්න පුළුවන්. අන්නේ ඒකත් බැරි නම් ඉබේම කියන දේ තමයි සත්‍යමත් වෙනකොට ඉබේම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වැඩේ මම කරලා තියෙන්නේ ද්වේෂයෙන් මේ වැඩේ මම කරලා තියෙන්නේ මෛත්‍රියෙන් නැත්නම් වෛරයෙන් නැත්නම් ආසාවෙන් අන්නේ ඒ නිසයි මට මේ වගේ මේ ප්‍රතිඵල විශ්ල වෙලා තියෙන්නේ ඒ නිසා සත්‍ය කරගෙන යනකොට කල්යාණ මිත්‍රෙක් නැති අඩුපාඩුවක් සමහර විටක ප්‍රතිස්ථාපනය කරනවා නමුත් සතිය තියන කල්යාණ මිත්‍රෙකුත් තියන ගමන යනවනම් මේ ද්වේෂයේ විශේෂයෙන් වංචනික ධර්මයක් කියන ද්වේෂය හැමෝට පස්සේ කරන වැඩ දැක්කට පස්සේ අපේ මුළු දවසම මුළු ජීවිතේම නිකන් සාමාන්‍ය තේනාඩමක් වගේ බවට පත් වෙන පටන් ගන්නවා. මේක මොකද්ද තේමාවක් ඇතිතියි. තේන යන හැටි රාගෙන් දක්වන්න පුළුවන් වංචනික නැත්නම් ද්වේෂෙන් දක්වන්න. මේක කවදාකවත් සතිය හෝ කල්යාණ මිත්‍රෙක් නැතුව හීනකින්වත් පේන්නේ උපමාවට කියනවනම් අපේ අත් දෙකට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ බලන්න බෑ. ඒකට කන්නාඩියක් අවශ්‍යයි. කන්නාඩිය ප්‍රතිබිම්බයමයි අපි ඇහැට කියන්නේ. ඉතින් ක්‍රෝධයත් එක්ක, ද්වේෂයත් එක්ක, නුරුස්නාගතත් එක්ක වැඩ කරනකොට කල්යාණ මිත්‍ර ඇසුරට ඒ වගේ මේ සතිය කියන ආදාසය නිතරම ළඟ තියෙනවා. එතකොට වැඩිම ප්‍රතිඵල හම් වෙන්නේ වර්ධිනකොට. පරදිනකොට. අකමැති දේ හම් වෙනකොට. එනිසා යෝගාවචරයට ඒ දේවල් වලින් සාමාන්‍ය පුතත්ණයකට වෙන කරදර වුණාට ආහාරයක් සහ ඕජාවක් වඩපත් කරගන්න ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ නිතරම මේ වගේ මනෝභාවනා කරන කට්ටිය අසුර කරමින් සතිය වඩමින් ඒකටම ප්‍රතිදර්ශනයක් කරන්නලියක් වෙලා ඒත් උදුලින් අපේ පිළිමිකව බලාගෙන ඉදිරියට ගියොත් එකිනෙකාට උදව් කරනවා වශයෙන් තමන් වශයෙන් උදව් කරගන්න පුළුවන් ඒකට මේ සර්වඥාන්ස මේ දේශනා කරපු ධර්මයේ අකාලිකවම මෞබිමින් ගොඩක් ඈත ඉන්නේ ප්‍රිය කරන්නත් නෙවෙයි අපි ළඟ ඉන්නේ විවිධ පැත්තෙන් දැනගත්ත ඇතනොත් මේ ධර්මය ළඟට එනකොට පුදුම සහෝදරකම පුදුම ලේනකම ලේනකමත් ඇති ඕනෑකම එන්න පටන් ගන්නවා. ඒක ගිවිසෙන හැම කෙනාගේම දේශේ වංශනික වැඩ කරන නිසා එකිනෙකා වශයෙන් අපි අනිත් අයට බාධා නොවන විදිහට ඒවා දක්රන්නේ ආනාපාන සතිය තුළින් හෝ වෙන දෙයක සතිය තුළින් අපේම ද්වේෂය දැනගන්න කවදාකවත් ද්වේෂෙට බෙහෙත් කරන්න යන්න එපා. ද්වේෂය ද්වේෂ වශයෙන් දැක ගැනීමම පළවෙනි පියවර වශයෙන් තේරුම් ගත්තොත් අපේ ද්වේෂය මුලමඳාන දකින්න පුළුවන්. ඒ මුලමඳාට දැක්කොත් නයි විසට ප්‍රතිවිසක් ගන්නවා වගේ ද්වේෂය කියලා කියන දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එක. මේ ජීවිතේ මේ කෙලස් කපනවා කියන කෙච්චර අසීරු නෑ කියන්නේ. ඒ නිසා මේ බෑගට වැඩි වේලාවක් මම අරගෙන තියෙනවා. ඒත් ඇති වෙනා වූ මේ මතුනා වූ මේ මූලධර්ම කර්ම සහ ප්‍රායෝගික කර්ම දව කරගෙන අපි ගත කරන්න බලමින් බලාපොරොත්තු වෙනවක් 10යි. ගැටුමක්, හැප්පීමක්, හිතනක් වීමක්, ඉනේන වාරේ සතිය පිටුවා ගැනීමට මෛත්‍රී වැඩිවීමට උදව්වක් කරගන්න අපිට ශක්තිය ධෛර්ය බලය කෙසේ ලැබීවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්මදේශනා මෙතන නතර කරනවා. ඉතින් මේ පුණ්‍ය අනුමෝදනාවක් වශයෙන් මම මතක් කරන්න කැමතියි. අද දවසේ අපිට දාන දාන කටයුත්තට සීනක අනුශාසිල්වා සහය පවුල හදවුණා. ඉතින් ඒත් මේ වගේ මන භාවනා කරන පිළිසකට සහ සංඝයා වහන්සේලාට ආයේ දානි පැවරුවේ, දානි පූජා කරේ. ඉතියත්තන්ට අත්මීතා කරස් කරගන්න ආරම්භ උදාර කුසල ශක්තිය කොටස ඒ අදාළ කොටස අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා අනුමෝදන් වීමෙන් තම තමන්ට සීල සමාධි ප්‍රඥා භාවනා කරගෙන මේ ජීවිතයේදී මේ ශාසනයේදීම සැනසුම ලබන්න උත්සාහ තෝපකාර වේවා කියලා ප්‍රාර්ථනා වගේම මේ දක්වා මේ කටයුතු බාධාකින් තොරව කරගෙන යන්න උදව් උපකාර කළා වූ පේනෝකෙන සීලම ඇත්තෝ මේ මේ පින දකිත්වා දැකලා සාදු කියලා පින්නන මොඩම් විත්වා කියලා ප්‍රාර්ථනා අපි තනියම දෙමාපියෝ ගුරුවරු සිල් දනාටම මේ පින් අචුවක් වේවා ඉන්නාතනක සිට මේක නිතියොදලා හිතියොදලා බලන්නේ පහළ වේවා සාදු කියලා පින්නන මොඩම් විත්වා කියලා ප්‍රාර්ථනා පක්ෂපිට මේ විවිධ දුෂ්කරතා මත මේ රස කර ගන්නවා කියන කිසිසේත්ම භාෂාම්පති සඳහන් නෙවෙයි ඒකාන්තයෙන් මේ ජීවිතයෙන් ගෞතමසේ සම්බුද්ධ ශාසනයේදීම සත්‍ය අවබෝධයේ පිණිසයි පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් කියලා මේ ධර්ම දේශනා ධර්ම සංසසිවාරය සමාප්ත කරනවා සාදු සාදු සාදු ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ